විසරදස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස අතපාපානි කම්මානි කරං බාලෝ නබුජ්ජති සේහි කම්මේහි දුන්නේදෝ අග්ගේ දණ්ඩෝ තප්පතිති ඇඹුල් දෙනිය ශ්‍රී සුදර්ශනාරාම මහදීපති අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින අනිකුත් ගෞරවනීය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි සද්ධර්ම ශ්‍රාවක අද ධර්ම දේශනාවේ දායකත්ව කටයුතු දරන මෑණියන් පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනාම ප්‍රධානව සද්ධර්ම ශ්‍රවණේ කරන්න සූදානම් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සද්ධර්ම ශ්‍රවණේ කරන්නයි මේ සූදානම් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දානමය පින්කම් අතර අතිශ්‍රේෂ්ඨතර වූ දානමය පින්කම තමයි මේ සද්ධර්ම දානමය පින්කම. මෙවනම් මේ පුතණුවන් සහ මෑණියන් මේ සද්ධර්ම දානමය පින්කම සංවිධානය කරගෙන විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙමින් ධර්ම දානමය පින්කම මුදුන්පත් කරගන්න ඒ ශ්‍රේෂ්ඨ අවස්ථාවේ තවත් බොහෝ පිරිසක් සද්ධර්ම ශ්‍රවණය කරලා සසරින් එතර යන්න මඟ සදාගන්න සූදානම් වෙන මොහොත සියලු දෙනාටම සද්ධර්ම දානානි සංසයත් සද්ධර්ම ශ්‍රවණානි සංසයත් මුල් කරගෙන වහවහා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත් ගාථා රත්නේ තමයි අපි මුලින් සිහිපත් කරන්න යෙදුනේ. ධම්මපද පාළියේ ජරා වග්ගයේ සඳහන් වන මේ ගාථාව. අත පාපානි කම්මානි කරං බාලෝ නබුජ්ජති සේහි කම්මේහි දුම්මේධෝ අග්ගි දණ්ඩෝව තප්පති මේ ගාථා රත්නේ සරල තේරුම තමයි යම් පුද්ගලෙක් අකුසල කර්ම සිදු කරනකොට කෙනෙක් මේ ද්වේෂය පදනම් කරගෙන අකුසල් සිද්ධ කරනවා තරහ ගියහමත් අපි පව් කරගන්නවා. සමහර වෙලාවට කාට හරි ගහනවා. එහෙම නැත්නම් තමන්ගේ මෑණියන්ටවත් බනින්ද යෙදෙන අවස්ථාවල් තියෙනවා. පියාණන්ට දොස් කියන අවස්ථාවල් තියෙනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට දොස් කියවෙන අවස්ථාවල් තියෙනවා. බොහෝ ගුණවත් සත්පුරුෂ අයට තමන්ට වඩා වයසින් වැඩිමහල් අයට අපි දේශ සහගත මුඛයෙන් කතා කරන අවස්ථාවල් තියෙනවා මේ කේන්ති ආපු නිසා. එතකොට සමහර කෙනෙක් කේන්තිය නිසා පව් කරනවා. තව කෙනෙක් තව කෙනෙක් මේ පාපයේ විපාකය මේකයි. පව් කරාම මේ වාගේ විපාකයක් තියෙනවා. ආන් ඒ කර්මයේ විපාකය හරියටම නොදන්න හින්දා සමහර අය පව් කරනවා. තමන් කරන පාප කර්මයට මේ වාගේ අනුපූර්ව විපාකයක් තියෙනවා කියන කාරණාව හරියටම දැනගෙන හිටියානම් සමහර ලාවට ඒ කරන පාපය ඊට වඩා ලිහිල් වෙන්නත් තිබුණා නොකර ඉන්නත් තිබුණා. ඉතින් මේ ගාථා රත්නයේදී සඳහන් කරනවා මේ පව් කරපු පුජ්‍යලයා නිරයට ගිහිල්ලා નિરાදුක් විඳිනවා විතරක් නෙමෙයි මේ ජීවිතෙන්මත් මේ සිතයි ගතයි දෙකම දෙවි දෙවි දෙවි දෙවි දුක් විඳිනවා මැරෙනකන් කියලා පාපේ නිසා අග්ගි දණ්ඩෝව තප්පති කියලා සඳහන් කරන්නේ ඒකයි අපේ බුදුරජාණන් වහන්සේ මේ විදිහේ ගාථා රත්නයක් දේශනා කළේ මොන වගේ කාරණාවක් පදනම් කරගෙනද කියන කරුණ අපි ටිකක් සාකච්ඡා කරමු. මේ ධර්ම කාරණාව ඇතුලේ නැත්නම් මේ නිධාන කතාව ඇතුලේ ඔබට ඔබේ ජීවිතයට උකහා ගන්න දේවල් බොහොමයි. නිකම්ම කතාවක් අහලා ඉවර කරනවට වඩා එයින් ජීවිතයට ගන්න තියෙන දේ මනාව ලබා ගන්න ඔබට අවසර තියෙනවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබ ඒ කරගත යුතුයි. ඒ නිසායි මේ කාරණාව ටිකක් විස්තර කරලා පැහැදිලි කරන්නේ. එනතන මොගලන් මහරහතන් වහන්සේ එක කාලයක ලක්කන ස්වාමින් වහන්සේත් එක්ක ගිජ්ජකූට පර්වතේ වැඩ හිටියා. තව ස්වාමින් වහන්සේලා වැඩ හිටියා. මේ දෙනම වහන්සේ උදෑසන කාලේ ගිජුකුළු පහුවෙන් බැහැගෙන බැහැගෙන ආවා රජගහ නුවරට පිණ්ඩ පාතේ වඩින්න. ඒ බැහැගෙන එන අතර මුගලන් මහරහතන් වහන්සේ මග නතර වෙලා සිනහවක් පහල කළා. උන්වහන්සේ සිනහ වෙනවා ලක්කන ස්වාමින් වහන්සේ දැක්කා. දැකලා ඇහුවා ස්වාමීනි සිනහ පහල කළේ ඇයි? අපෙන් ඇහුවනම් අපි සමහරලාට පෙරලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇයි මට hina වෙන්න තහනන්ද කියලා. නමුත් රහතන් වහන්සේලා එහෙම අහන්නේ එහෙම අහන්නේ නැත්තේ ඇයි? උන්වහන්සේලා નિરර්ථකව සිනහ පහල කරන්නේ සිනහ පහල කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ කෙනෙක් හයියෙන් කට ඇරලා හඬ නගලා හූ කියලා hina වෙනවනම් ඒ කාරණාව කොහොමද දේශනා කරලා තියෙන්නේ අපි කියන්නේ කොක් හඬලා සෙනහ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒක මේ අවබෝධයක් තියෙන කෙනෙකුගේ වැඩක් නෙමෙයි කියලා අවබෝධයක් නැති අයගේ වැඩක් ඒ නිසා ඒක සඳහන් කරලා තියෙන්නේ කෝමාරක මිදං භික්කවේ දන්ත විදංශකං හසිතං කියලා. මේ හොඳට දත් ටික පෙන්නලා හයියෙන් hina වෙන්නේ කෝමාරික මිදං භික්කවේ. මහන්නේ ඒක කුමාරයන්ගේ වැඩක්. එතකොට මෙතන කුමාරයෝ කියලා තියෙන්නේ කාටද? මේ කුමාරයෝ කියන්නේ පුංචි ළමයිට. එහෙනම් හොඳට දත් පෙන්නලා හයියෙන් hina වෙන්නේ පුංචි ළමයි. ඒක පොඩි ළමයින්ගේ වැඩක් මිසක් අවබෝධයක් තියෙන ලොකු අයගේ වැඩක් වෙන්නේ වෙන්නේ නැහැ. එහෙනම් යම් වෙලාවක මේ රහතන් වහන්සේලා සිනහ පහල කළා නම් උන්වහන්සේලා මොන විදිහට සිනහ වෙනවද? මේ ලෝකේ තියෙන මේ වෙන වෙන දේවල් දිහා බලලා නම් සිනහ වෙන්නේ සිනහ වෙන්නේ නැහැ. නමුත් ධර්ම කාරණාවක් ගැන හිතලා ධර්මකාරණාව අවබෝධ වෙලා ඒ ධර්මකාරණාව හරියට වැටහෙන්න පටන් ගත්තට පස්සේ උපදින ධර්ම ප්‍රීතිය නිසා උන්වහන්සේ සිනහවක් පහළ කරනවා කොහොමද යන්තම් දත්වල අග පේන්න සිනහ වෙනවා යන්තම් ගත්වල අග විතරයි පේන්නේ. බොහොම ප්‍රීතිය මුසු වෙච්ච සියුම් සෙනහවක්. එහෙනම් අපෙන් කෙනෙක් අර විදිහට hina වෙන්නේයි කියලා අපි අහපුවාම පෙරලා ප්‍රශ්නයක් අහන්න පුළුවන් වුණාට රහතන් වහන්සේලා මෙහෙම සිනහ පහල කරන එකම පුදුම සහගතයි. ආන් ඒකයි අහන්නේ ස්වාමීනි මොන වාගේ හේතුවක් හින්දාද ඔබ වහන්සේ සිනහ පහල කළේ? එහෙනම් පුදුම සහගතයි වගේම වැඩකට නැති කරුණක් වෙනුවෙන් කවදාවත් සිනහ වෙන්නේ නෑ සිනහව ඇතුලේ විශාල අර්ථයක් තියෙනවා. ඒකයි මෙහෙම අහන්නේ. ආන් ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ සඳහන් කරන ආයුෂ්මතුනි ඔය ප්‍රශ්නයට උත්තරයක් දෙන්න වෙලාව නෙමෙයි මේක. ඒක මගෙන් දැම්ම අහන්නත් එපා. බුදුරජාණන් වහන්සේ ගාවට වැඩම කළාට පස්සේ එතනදී මගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ එහෙම සඳහන් කරලා උන්වහන්සේලා පින්ඩපාති වෙඩියා. පින්ඩසිඟාගෙන භාග්‍යතුන් වහන්සේන් ප්‍රදේශයට වැඩියා. බුදුරජාණන් වහන්සේ ගාවට වැඩියට පස්සේ ලක්කන ස්වාමින් වහන්සේ අර කාරණාව මතක් කළා. මුගලන් මහරහතන් වහන්සේ සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ මගේ ජීවිතේ කවදාවත්ම දැකලා නැති විදිහේ ප්‍රේතෙක් මං අද දැක්කා. විශාල ප්‍රේතෙක්. කවදාවත් මං දැකලා නැහැ. කොයි වාගේද 25 යොදුනක් විතර උසයි. යොදුන් 25ක් විතර උසයි. ඉතින් යොදුනක් කියන්නේ අපි සඳහන් කරන්නේ ඇතක්ම 16ක් කියලානේ. ඉතින් ඒතකොට 25 යොදුනක් කියලා කියහම සතපුම් ගාණෙන් හදලා බලන්න මොනතරම් උසද කියලා. මෙයාගේ ඉස් මුදුනෙන් නිරන්තරයෙන් ගිනි පිට වෙනවා. ශරීරය දවාගෙන ඉස්මුදුනෙන් ගිනි පිට වෙනවා. ඒ ඉස්මුදුනෙන් පිට වෙන ගින්න හාත්පස ප්‍රදේශයේ පැතිරිලා යනවා. මෙයාගේ ශරීරයේ වටේට අවටින් නැගෙන ගින්දර මෙයාගේ මුළු ශරීරයේම දවාගෙන උසට ඉන්නවා කණුවක් වගේ විශාල ශරීරයේ දවාගෙන මේ ගින්දර හිස දක්වා ඉහළට ගමන් කරනවා වටේට නැගෙන ගිනිදැල්. එතකොට මේ හාත්පස ඈතින් ගිනිදැල් නැගිලා ඇවිල්ලා මෙයාගේ ශරීරයේ මැද්දේදී එකතු වෙලා මෙයාගේ ශරීරයේ මැද පුච්චනවා. ඉතින් 24 පැයත් මෙහෙමයි 365 දාත් එහෙමයි. ඒ විතරක් නෙමේ අවුරුදු 1000ක් ලක්ෂයක් කෝටියක් මේ විදිහටම තමයි මේ ප්‍රේතයා දුක් විඳින්නේ. කිසිම වෙනසක් වෙන්නේ වෙනසක් වෙන්නේ නැහැ. මේ කාරණාවයි සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ ළඟ. මේ මෙහෙම ප්‍රේතෙක් දැක්කා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මොග්ගල්ලාන ඔය ප්‍රේතයා මමත් දැකලා තියෙනවා. මම දැක්කේ නැත්තේ නෑ. මං ওই ප්‍රේතයාව දැක්කේ බෝ මැඩ ඉන්න වෙලාවෙමයි. නමුත් අද වෙනකන් මං කාටවත් ඒ බව කීවේ කීවේ නෑ. ඇයි කීවේ නැත්තේ? කෙනෙකුට මේක පිළිගන්න බෑ. මෙච්චර උස විශාල ප්‍රේතෙක් හිස් මුදුනේ ගිනි පිට වෙනවා. ශරීරයේ වටේට ගිනි අරගෙන ඉහළටම පිච්චෙනවා. හාත්පස ගිනිදල් විහිදිච්ච ඒවා නැగిලවිලා ශරීරයෙන් මැදින් පුච්චෙනවා. අවුරුදු කල්ප ගණන් කෝටි ගණන් කෝටි ගණන් ලක්ෂ ගණන් මෙයා මෙයා දුක් විඳිනවා. පිච්චෙනවමයි වැඩේ. මෙහෙම වැස්ස කියලා ඒ ගින්න කවදාවත් නිමෙන්නේ නිමෙන්නේ නෑ. ඒක අපිට පේන්නෙත් නෑ. ඒක කර්මයට උපන්න ගින්න. පාපයට උපන්න ගින්න. නමුත් අභිඥාලාභි නිසා උන්වහන්සේලාට පේනවා. එහෙනම් ඒ විදිහට දුක් විඳින പ്രേතයෝ ඕන තරම් අපේ සමාජයේ අපි අතරම ඉන්නවා. නමුත් අපේ පියවි හැට ඒගොල්ලෝ පේන්නේ නැහැ. නමුත් පිච්චෙනවා වේදනාවෙන් දුක් විඳිනවා. මම දැක්කා ওই പ്രേතයා. නමුත් මම කීවේ නැහැ. කීවේ නැත්තේ මිනිස්සුන්ට පිළිගන්න බෑ. බුද්ධ වචනය යම් කෙනෙක් පිළිගන්නේ නැතුව බැහැර කෙරුවොත් ඒ පුද්ගලයාටද බොහෝම අකුසල් රැස් වෙන නිසා මං කාරණාව දේශනා නොකළා. නමුත් අද අද කරුණ මම කියනවා. ඇයි ඒ? සාක්කියක් තියෙනවා. මම දැක්කා විතරක් නෙමෙයි මුගලන් මහරහතන් වහන්සේත් ඒක දැකලා තියෙනවා සාක්කි තියෙන හින්දා අද කරුණ ඉදිරිපත් කරනවා. භික්ෂුන් වහන්සේලා මේ කාරණාව අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස එහෙම වෙන්න මේ පුජ්‍යලයා මෙහෙම දුක් විඳින්න කිසියම් හේතුවක් තියනවාද කියලා. තියෙනවා. මොකද්ද? සංසාරේ පෙර කරපු භයානක කුසලය. මොකක් කරන්න ඇද්ද මෙයා හැබෑවටම මෙහෙම විපාක දෙන්න? පිළිතුරේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකේ වැඩ ඉන්න කාලේ දැන් අපේ බුදුරජාණන් වහන්සේට ගිහි අග්‍ර උපස්ථායකෙක් හිටියා අනාථපිණ්ඩික කියලා. අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් 57 කෝටියක් වියදම් කරලා ඊටාම ලස්සන විහාරයක් ඇදුවා. හදලා බුද්ධ ශාසනයට පූජා කළා. කෝටි 57ක් වියදම් කළා මේ පින්කමට. විශාකා මහ උපාසිකාව 18 කෝටියක් වියදම් කරලා පින්කමක් විහාරයක් හදලා පූජා කළා. එහෙනම් ආන් ඒ වාගේ සදහැවත් උපාසක මහත්තයෙක් තමයි මේ උපාසක මහත්තයා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ තමයි හිටියේ. මේ උපාසක මහත්තයාගේ නම සුමංගල. අර ප්‍රේතයාගේ නම ප්‍රේතයාගේ නම අජගර. අජගර ප්‍රේතයා. උපාසක මහත්තයාගේ නැත්නම් සිටුතුමාගේ නම සුමංගල. සුමංගල සිටුතුමා බුදුරජාණන් වහන්සේට විහාරයක් හදලා පූජා කළා. සඳහන් කරනවා ඒ විහාරයේ රියන් 2800ක භූමි භාගයක පැතිරලා තියෙනවා කියලා. රියන් 2800ක වට ප්‍රමාණයේ සහිත භූමියක සම්පූර්ණයෙන්ම රත්තරන් gadol තමයි අතුරලා තියෙන්නේ. රන් gadol. රන් gadol අතුරලා ඒ රන් gadol මත මාලිගාව ගොඩනගලා තමයි බුදුරජාණන් වහන්සේට විහාරේ පූජා කරලා තියෙන්නේ. රත්තරණින් තමයි මං හිතන්නේ වැඩිපුර නිම කරලා තියෙන්නේ. එහෙනම් මහා විශාල පින් සිද්ධ කරගත්ත කෙනෙක්. දැන් මේ බුද්ධ කුටියනේ පූජා කළේ බුදු කුටිය. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝයාට. එතකොට මේ කුටි පූජාව ගැන සඳහන් කරපු නිසා අපේ ශාසනයේ එක උපාසක මහත්තයෙක් නන්දිය මේ නන්දිය උපාසක මහත්තයත් කුටියක් පූජා කළා මහා සංඝයා වෙනුවෙන්. නන්දිය උපාසක මහත්තයා කුටිය හදලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා ගම්පැන් දීලා අතපැන් වක් කරලා භාග්‍යතුන් වහන්සේට කුටිය පූජා කරනවා සමගම නන්දිය උපාසක තැන වෙනුවෙන් දිව්‍ය ලෝකේ මාලිගාවක් නිර්මාණය වුණා. මාලිගාවක් ලැබුණා. මෙහි කුටිය පූජා කරනවත් එක්කම දෙව්ලොව මාලිගාවක් ලැබුණා. මොගලන් මහරහතන් වහන්සේම දිව්‍ය ලෝක චාරිකාවේ වැඩලා දිව්‍ය ලෝක ගානේ උන්වහන්සේ වඩින වෙලාවේ මෙන්න මේ ආශ්චර්යමත් දිව්‍ය විමානයේ ළඟට ගියා විශාලයි ඉතාම ආශ්චර්යජනකයි මේ විමානයේ ඇතුලේ දිව්‍යාංගනාව ඉන්නවා හරියට නමුත් කවුද මේ විමානයේ අයිතිකාරයා කියලා ඇහුවා ඇයි ස්වාමීනි දිව්‍යාංගනාව කියනවා මේකේ අයිතිකාරයා තව ඉන්නේ එහෙ කොහෙද? මනුස්ස ලෝකේ. විමානයේ අයිතිකාරයා තව ඉන්නේ මනුස්ස ලෝකේ. අපිත් මෙහෙ ඉන්නකොට සමහර වෙලාවට සමහර අයට පිටරටත් ගෙවල් තියෙනවා. පිටරට ඉඳලා කල්පනා කරුවොත් මේ ගෙදර අයිතිකාරයා ඉන්නේ ලංකාවේ. එයා පිටරට හිටියොත් ලංකාවේ තියෙන මේ ගෙදර අයිතිකාරයා ඉන්නේ පිටරට. එතකොට ඒ මනුස්සයාට පිටරටත් ගෙවල් තියෙනවා. එහෙ ඉඳලා කල්පනා කරුවොත් ලංකාවේ ගෙවල් තියෙනවා. ආන් ඒ වාගේ මේ උපාසක මහත්තයා ඉන්නේ මනුස්ස ලෝකේ. නමුත් මාලිගාවක් පහළ වෙලා තියෙනවා දිව්‍ය ලෝකේ. මුගලන් මහරහතන් වහන්සේ මේ දිව්‍යාංගනාවකින් අහපුවාම සඳහන් කළා අයිතිකාරයා තාම මනුස්ස ලෝකේ කියලා. මුගලන් මහරහතන් වහන්සේ චාරිකාව නිමා කරලා බුදුරජාණන් වහන්සේ ගාවට වැඩියා. ගිහිල්ලා අපේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පුද්ගලයා මෙහි ඉන්නකොට ඔහුට මැරිලා ගිහිල්ලා පහළ වෙන්න දිව්‍ය ලෝකේ මාලිගා හැදෙනවද කියලා. එහෙම දේවල් ලෝකේ වෙන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේගෙන් අහනවා මොග්ගල්ලානේ මගෙන් අහන්නත් දෙයක් දෝක. දිව්‍ය ලෝකෙත් ගිහිල්ලා විමානේ ළඟට ගිහිල්ලා දිව්‍යාංගනාව එක්කත් කතා කරලා කාගේද විමානේ කියලා ඒගොල්ලන්ගෙන් දැනගෙන මෙතන ඇවිල්ලා මගෙන් මොනවද තව අහන්නේ? ඒ කියන්නේ එහෙනම් එහෙම වෙන්න එහෙම වෙන්න පුළුවන්. මෙහි ඉඳලා කරන පින් වෙනුවෙන් එහි අපි වෙනුවෙන් මාලිගා පහළ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපිට හරි සතුටුයි. මෙහෙ ඉඳලා කරන පින් නිසා දිව්‍ය ලෝකේ මාලිගා හැදෙනවා. මැරිලා කෙලිම එහි ගිහිල්ලා පහළ වෙන්න. ඒ කාරණාව හිතලා නම් සතුටු වෙනවා. එතකොට වෙන මොකවත් හිතෙන්නේ නැද්ද? අපි වෙනුවෙන් දිව්‍ය ලෝකේ විතරක්ද මාලිගා පහළ වෙනවා ඇත්තේ. මෙහි ඉඳලා කරන පව් වලට අපායෙත් ඉඩකඩ වෙන් වෙනවා වෙන්න බැරිද? ඒකත් එහෙම්මම තමයි. මෙහි ඉඳලා කරන පින් වලට දිව්‍ය ලෝකේ මාලිගා හැදෙනවා වගේම මෙහි ඉඳලා කරන පව් වෙනුවෙන් අපායෙත් අපිට ඉඩකඩ වෙන් වෙලා තියෙනවා එනකන්. ওই දෙකම මතක තියාගන්න ඕනේ. අරක ගැන විතරක් මතක තියාගෙන බෑ. දෙකම මතක තියෙන්න ඕනේ. එහෙමනම් සුමංගල සිටුතුමාට කොහොම මාලිගා පහළ වෙන්නේ ඇද්ද? රියන් 2800ක සම්පූර්ණයෙන්ම රත්තරන් ගඩොල් අතුරලා ඒ මත ගොඩනගාපු මේ විහාරය. මහා පුණ්‍යවන්තයෝ. සංසාරේ පින් කරලා ඇවිල්ලා තියෙන ඒ වෙන්නේ. සිටුතුමා එක දවසක් විහාරයට යනවා පිරිසත් එක්ක. උදේ යනකොට මිනිහෙක් අම්බලමට වෙලා නිදි. ඒ මිනිහා නිදාගෙන ඉන්නේ කහපාට රෙද්දක් පරවගෙන. හැබැයි මිනිසයාගේ කකුල් වල මඩ පරවගෙන ඉන්න ඇඳුමෙත් මඩ. සිටුතුමා අම්බල ගාවෙන් නතර වෙලා අර මිනිහා දිහා බැලුවා. බලලා ඉන්න පිරිසට කිව්වා මේ මිනිහා රෑ තිස්සේ මෙව්වා ගානේ ඇවිදලා ඇවිදලා ඇවිදලා පාන්දර ඇවිල්ලා මෙතන නිදි. ඒ මිනිහට ඕක ඇහුණා. ඇහුණට පස්සේ එයා ඔළුව එළියට අරගෙන ඔළුව උස්සලා බැලුවා. බලහම සිටුතුමා. මෙයා ආයෙත් ඔළුව වහගෙන ආයෙත් එතනම නිදාගත්තා. හැබැයි සිටුතුමා අර කියාපු වචනේ මෙයාට මතකයි. තීරණය කළා මට කියාපු වචනෙට මං ඔබෙන් පලි ගන්නවා කියලා. මොකද්ද මහලොකු වචනයක් කීවද? මේ මිනිහා මේ රැතිස්සේ ඇවිදලා ඇවිදලා ඇවිල්ලා තමයි මෙතන නිදාගෙන ඉන්නේ. ඔච්චරයි කීවේ. ආන් ඒකට පරිගැනීමක් වශයෙන් සිටුතුමාගේ අක්කර ගානක් කුඹුරියාය. කන්න හතකම ගිනි තිබ්බා. බී වපුරලා බණ්ඩි මතුවෙලා කරල් කිරට නැමිලා අංගම් පාටට හැදීගෙන එන වෙලාව මේ වෙලාවේ කුඹුරු ඇයට ගෙන තියා. කන්න හතක් සිය ගණන් අක්කර පිච්චුවා. දැන් මේ කරන්නේ මොකටද? සිටුතුමාට රිදවන්න. සිටුතුමාට වගක්වත් නැහැ. සිටුතුමාට ඉන්න විශාල ගව සම්පතක්. අවස්ථා හතකදීම ගවගාලි ගවයන්ගේ කකුල් කැපුවා. කකුල් කපා මේගොල්ලෝ කණ්ඩ බොන්න නැතුව මැරෙනවා. ඒ සත්තු ඔක්කොම වලල්ලා ආය සත්තු ගෙනහම මෙහෙම මෙහෙම හත් අවස්ථාවකම සත්තුන්ගේ කකුල් කපලා මැරුවා. සිටුතුමාට ගාණක්වත් නැහැ. සිටුතුමාගේ මේ දවැන්ත මාලිගාවට අවස්ථා හතක ගිනි තිබ්බා. ගිනි තියනවා ගොඩ නැගුවට පස්සේ ආයි ගිනි තියනවා ගොඩ නගන්න ගොඩ නගන්න හත් වතාවක් ගිනි තිබ්බා. සිටුතුමා කිසිම දෙයක් හොයන්නේ නැහැ. මේ මිනිහා කල්පනා කළා මේ සිට අනන්ට දැනෙන්න යමක් කරන්න මට බැරිද? යාළු වුණා සිටු මාලිගාවේ තවත් වැඩ කරන පුද්ගලයෙක් එක්ක. හිතවත් වෙලා ඒ පුද්ගලයාගෙන් ඇහුවා ඔඹලගේ සිටුතුමාට හොඳට දැනෙන්න යමක් කරන්න පුළුවන් කොහොමද කියලා. සිටුතුමා වැඩියෙන්ම කැමති මොනවටද කියලා ඇහුවා. ආන් ඒ වෙලාවේ සඳහන් කළා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න විහාරයේ උන්වහන්සේ බොහොම ප්‍රිය කරනවා. අපේ සිරිතුමා බොහොම ප්‍රියයි. හරිම ශ්‍රද්ධාවෙන් ඒ විහාරය හැදුවේ. ඒ නිසා ඒ පිළිබඳව නම් ලොකු බැඳීමක් තියෙනවා. කල්පනා කළා සිතානන්ට හෘදවණ්ඩ නම් විහාරෙට ගිනි තියන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකන් ඉඳලා ඇතුලේ තිබිච්ච පැම් භාජන ඔක්කොම බිඳලා ගිනි තිබ්බා විහාරෙට. සිරිතුමාට ආරංචිය ගියා බුදු කුටිය ගිනි ගන්නවා කියලා. විහාරෙ ගිනි ගන්නවා. දුවගෙන ආවා. එනකොට අලු වෙලා වෙන ගණ්ඩ කරන්න රකින්න මොකවත් මොකවත් නැහැ සේරම අලු වෙලා. එතකොට දැන් ප්‍රදේශයේ ඉන්න මිනිස්සුත් මෙතෙන්ට එකතු වෙනවන්නේ. දැන් සිරිතුමත් ආවා මිනිස්සුන් ගැන කල්පනා වනේ සිරිතුමාට කොච්චර දුක ඇද්ද කෝටි කීයක්ද මේ පිච්චෙන්නේ. සිටුතුමා ටික වෙලාවක් බලාගෙන ඉඳලා හයියෙන් hina වුණා. නිකන් hina වුණා නෙමෙයි අත්පොලසන් දීලා hina වුණා. පුදුමයි මිනිස්සුන්ට. සිටුතුමාට පිස්සු හැදුනවද්ද දන්නේ නැහැ. සමහර අය සිටුතුමා ළඟට ආවා. සිටුතුමනි මේ තරම් දැවැන්ත විනාශයක් සිද්ධ වෙලා තියෙන මොහොතක ඔබතුමා ඔහොම hina වෙන්නේ ඇයි? ආංගේ වෙලා විසිටතුමා කියනවා මේ පිච්චලා විනාශ වෙලා තියෙන මහා විශාල ධනස්කන්ධයක් බව ඇත්ත. ඒක පිච්චිලා විනාශ වෙලා ඉවරයි. හැබැයි මේ විහාරය හදන්න කෝටි කීයක් මං යට කළාද? කෝටි ගාණක් යට කරලා මං උපයපු ආදායම මම මේකෙන් ලබාපු ආයෝජනය පන්සලට ගිනි තිබ්බට මේ ගිනි තියපු මිනිහට මගේ ආයෝජනයට ගිනි තියන්න බෑ. කෝටි ගාණක් මෙතන වියදම් කරලා මං උපයපු ධනස්කන්ධයට ගිනි තියන්න ඔහුට කවදාවත් බෑ. ඒක රජුට ගන්නත් බෑ. ඒක හතුරන්ට ගන්නත් බෑ. ඒක ගින්නට විනාශ කරන්නත් බෑ. මගේ ධනස්කන්ධය මන් තැම්පත් කරලා තියෙන එසේ මෙසේ තැනක නෙමෙයි. මොකක්ද මේ සිටුතුමා හම්බ කරලා තියෙන ධනස්කන්ධය? විහාරේ පූජා කරලා ලබාපු ලබාපු කුසලය. කෝටි ගාණක් වියදම් කරලායි තියෙන්නේ. අපි වෙනතුන් හිතන්නකෝ. ව්‍යාපාරයක් කරන කෙනෙක් ලක්ෂයක් වියදම් කරනවා. 50000ක ආදායමක් ගන්නද ලක්ෂයක් වියදම් කරන්නේ. ලක්ෂයක් වියදම් කරන්නේ ලක්ෂ 5ක්වත් හොයන්න. අපි කුඹරකට වී බුසලක් ඉහින්නේ වීසේරු කීපයක් ගන්න හිතාගෙනද? නෑ. වී බුසල් 60 70ක්වත් ගන්න බලාගෙන තමයි වී බුසලක් ඉහින්නේ. අපි හාල් කාලක් ලිපේ තියහම ආපහු බත් කියලා ඉවරලා ඒ බත් ටිකත් කාලට දාහම ආපහු කාලා පිරෙනවා නම් අපි කාලා ක්ලේපේ තියන්නේ හාල් කාලා දැක්කහම නම් හිතෙනවා මේක ඉදුණට එක්කෙනෙකුටවත් මදිනේ කියලා. නමුත් හාල් කාලා කුයලා දෙන්නෙක් විතර අපූර්වවට බඩ පිරෙන්න කැම කරනවා දැන් තුන් දෙනෙක්. එහෙනම් මේ පොඩි ආයෝජනයක් මේ පොඩි වියදමක් කරලා ලොකු ආයෝජනයක් ආයෝජනයක් කරනවා. ඔය හැම ආයෝජනයකටම වඩා මේ ලෝකේ තියෙන ලොකුම ආයෝජනය කරන්න පුළුවන් සංස්ථාවක් තියෙනවා නම් ඒක මොකක්ද? ඒ වෙන මොකවත් නෙමෙයි මේ සම්මා සම්බුද්ධ ශාසනයයි. මේ ශාසනයේ ආයෝජනයක් කෙරුවොත් නැත්නම් මේ ශාසනයේ යම් පරිත්‍යාගයක් කළොත් ඒකෙන් තමන් ලබන ආයෝජනය තමන් ලබන ආදායම මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බැරි තරම් සමහර දේවල් වලින් මේ කරන්නේත් එහෙම ආයෝජනයක්. ඒ නිසායි සිටුතුමාට සතුට මේක විනාශ වුණාට මගේ කුසල් විනාශ වුන්නේ සිටුතුමා කියනවා නැවත වතාවක් භාග්‍යතුන් වහන්සේට පන්සලක් හදලා පූජා කරන්න මට පුදුම අවස්ථාවක් උදා වුණා දෙපාරක් පන්සල හදන්න පුළුවන් වුණා මට පහුවදාම වැඩ පටන් ගත්තා ගොඩ නැගුවා අපූරු පන්සලක් නැවතත් ගොඩ නගලා පන්සල බුදුරජාණන් වහන්සේට පූජා කරන දවස පූජා කරන දවසේ සිටුතුමා තීරණය කළා බුද්ධ ප්‍රමුඛ 20000ක් මහා සංඝයාට පන්සල පූජා කරලා දන් දෙන්න. දැන් තේරෙනවද පන්සල පුංචි එකක්ද කියලා? එක කුටියක් විතරද බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා 20000කට පූජා කරන්නේ. හත් දවසක්ම දන් දෙනවා. දැන් අර පන්සල ගිනි තියපු මිනිස්සයා මිනිහාගේ කල්පනාව අනේ මේ වැඩෙන්වත් සිටුමාට දැනුන්නේ නෑනේ. දැන් නම් ඉතින් සිටානන්ට දැනෙන්න දේවල් කරන්න මම දන්නේ නෑ. දැන් ඉතින් කරන්න තියෙන හොඳම දේ තමයි මිනිහා මරණ එක. එහෙම හිතලා පිහියෙකුත් ඉනේ ගහගෙන මෙයත් පින්කම් භූමියට ඇවිල්ලා හත් දවසෙම පන්සලේ එහාට මෙහාට ඇවිදිනවා සිටිතුමා තනි වෙන මොහොතක් බල බල පිහියෙන් අයින්. නමුත් හත් දවසක්ම දන් දෙන හින්දා අද දානේ ඉවර වෙච්ච ගමම්ම සිරිතුමා තමන්ගේ සේවක පිරිසත් එක්ක හෙට දානෙට කඩිමුඩියේ වැඩ. ඒ හින්දා සිරිතුමා තනි වෙන වෙලාවක් හොයන්න වෙලාවක් හොයන්න බෑ. ඒ හින්දා පිහියෙන් අයින්න විදිහකුත් නෑ. හත් වෙනි දවසත් වුණා. හත් වෙනි දාසි දානේ දුන්නා. මේ මිනිහයත් ඉන්නේ විහාරෙමයි. හත්වෙනි දවසේ දානේ දීලා දැන් බුදුරජාණන් වහන්සේ අන්තිම දානෙත් මෙතනින් වළඳලා මේ විහාරේ දෙන අන්තිම සිරිතුමා මේ පින්කමට සම්බන්ධව දෙන අන්තිම දානේ වළඳලා දැන් දන් දුන්න දායකයන්ට බණ කියන වෙලාව ආන් ඒ වෙලාවේ දේශනාව පටන් ගන්න කලින් සිටුතුමා බුදුරජාණන් වහන්සේට කතා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද නම් පින් දෙන්න විශේෂ කෙනෙක් ඉන්නවා එයාට පින් දෙන්නම ඕනේ. මම මේ කරපු මහා පින්කමේ මුල්ම කොටසේ විශේෂිත පුද්ගලයාට අනුමෝදන් කරන්න ඕනේ. පිරිස හැමෝම බලාගෙන ඉන්නවා කවුද? සිටුතුමාගේ අම්මද? සිටුතුමාගේ තාත්තද? කාට පින් දෙන්නද මේ විශේෂ පුද්ගලයා? පිරිස සියලු දෙනාම බලාගෙන ඉන්න වෙලාවේ සිටුතුමා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා භාග්‍යතුන් වහන්සේ යම් පුද්ගලෙක් දවසක භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටියට ගිනි තිබ්බා. කෙනෙකුට ඔහු පෞකාරයෙක් කෙනෙකුට ඔහු නරුමයි කෙනෙකුට ඔහු අවාසනාවන්තේ නමුත් මට එක්කෙනෙක්වත් නෙමෙයි ඔහු මට කළේ පුදුම උපකාරයක් ස්වාමීනි ඔහු පන්සල ගොඩනග ගිනි තියපු නිසා මම නැවත පන්සලක් හදලා දෙවනි පින්කමක් සිද්ධ කරගත්තා. ස්වාමීනි මට උදව් කරපු ඔහුට පළමුවෙන්ම පින් දෙන්න ඕන කිව්වා. මේ කතාව මම සඳහන් කළේ ඒකයි මෙච්චර දිගට මේක ඇතුලේ අපේ ජීවිතේට කොච්චර දේවල් තියෙනවද? මේ ශ්‍රේෂ්ඨ මිනිහේ. ඔහුට පළමුවෙන් පින් දෙන්න ඕනේ. මේ කතාව අර මිනිහට ඇහෙනවා. මොකද මේ මිනිහත් පිහියේ ඉනේ ගහගෙන ඉන්නවා ළඟම. ආන් ඒ වෙලාවේ ඔහුට හිතෙනවා අනේ මං කරපු අපරාධයක මහත. මොන තරම් අපරාධ වැඩක්ද මම මේ කෙරුවේ? මේ තරම් තෙත් වෙච්ච ಗುಣ පිරිච්ච හදවතක් තියෙන මිනිහෙකුට මේ මිනිහගෙන් වහවහා මා විසින් සමාව ගත යුතුයි. සමාව නොගත්තොත් මගේ ඇඟ උඩට හෙන කඩා වැටෙන එක වළක්වන්න හම්බෙන්නේ නැහැ. එහෙම හිතලා නැගිටලා ගියා සිටුතුමා ගාවට. ගිහිල්ලා වැඳ වැටිලා සමාවෙල්ලුවා. සිටුතුමා අහනවා මගෙන් ඔබට වෙච්ච කිසියම් වරදක්වත් ඔබෙන් මට වෙච්ච වරදක්වත් නැහැ. මට මතක නෑ එහෙම එකක්. අනික මම ඔබ දැකලත් නෑ. එහුව එකේ මොකද්ද මං කරපු වැරද්ද? මොකද්ද ඔබ මට කරපු වැරද්ද? සමාව දෙන්න. ස්වාමීනි මම බොහෝ වැරදි කළා. ඔබතුමාට මම බොහොම වැරදි කෙරුවා. ආන් ඒ වෙලාවේ ඇහුවා එහෙමද? එහෙනම් උඹද හත් වතාවක් මම ඉකුඹුරු යායේ ගිනි තිබ්බි. හත් වතාවක් මගේ ගවය ටික මැරුවේ. හත් වතාවක් මගේ මාලිගාවට ගිනි තිබ්බේ. එහෙනම් උඹමද බුද්ධ මාලිගාවට ගිනි තිබ්බේ? එහෙමයි. මං උඹට මොනව කෙරුවටද මගෙන් මෙච්චර පරිගන්නේ? ඒ වෙලාවේ සඳහන් කරනවා ස්වාමීනි මතකද ඔබතුමා දවසක් අම්බලම ගාවින් යනකොට මිනිහෙක් කහපාට රෙද්දක් පොරවගෙන නිදාගෙන හිටියා. ඒ මිනිහා මම ඔබතුමා එදා කිව්වා නේද? රෑ තිස්සෙම ඇවිදලා ඇවිදලා තමයි ඇවිල්ලා මෙතන නිදාගෙන ඉන්නේ කියලා. ආන් ඒ වචනෙට පලිගන්න තමයි මම මේ ඔක්කොම කිව්වේ. සිටුතුමා කියනවා සත්පුරුෂයෙක් මං එදා ඔබට වචනයක් කීවනම් මට ඒ වචනෙන් ඔබෙන් සමාව ගන්න බැරුව ගියා. මට සමාවයක්. එදා මම ඔබට එහෙම කීවනම් මට මතකයි කීවා කියලා. එදා මම කියාපු වචනෙට මට සමාවෙනින් කියලා කීවා. මේ පුජ්‍යලයා කියනවා නෑ ස්වාමීනි. ඔබ වහන්සේට සමාව දෙන්න දෙයක් නෑ. ඔබ වහන්සේට කොහොමද සමාව තියෙනව? මට සමාවෙන්න. සිරිතුමා කියනවා මගේ කිසිම අමනාපයක් නැහැ. කිසිම අමනාපයක් නැහැ ඔබත් එක්ක. මගෙන් ඔබට සමාව හොඳටම තියෙනවා. මේ පුජ්‍යලා කියනවා සමාව දෙනවා නම් මටයි මගේ බිරිඳටයි මගේ දරුවන්ටයි ඔබතුමාගේ මාලිගාවේ ඉඳගෙන ඔබතුමාට බැල මෙහෙවරකම් කරන්න ඉඩ දෙන්න කිව්වා. ඒ වෙලාවේ සිටුතුමා සඳහන් කෙරුවා අසමාවක් නෑ සමාව දුන්නා. අමනාපයක් නෑ මගෙන්. මගෙන් වෙච්ච වැරදට මං ඔබෙන් සමාව ඉල්ලුවා. හැබැයි ඔබේ ඉල්ලීම ඉෂ්ට කරන්න නම් බෑ. සමාව දෙන්න. මගේ ගෙදර වැඩ කරන්න දෙන්න බෑ. ඇයි කියලා ඇහුවා. ඒ වෙලාවේ සඳහන් කළා පාරෙන් දැකලා කියපු එක වචනයක් වෙනුවෙන් උඹ මට මේ තරම් අපරාධ කළා නම් ඔබ මගේ gederama පදිංචි වෙලා ටිකක් පුරුදුකාරයෙක් වුණාට පස්සේ මගෙන් කියවෙන වචනයකට දෙකකට ඔබ මට මොනවන කරන්න බැරිද? ඒ හින්දා අසත්පුරුෂයා කොහොමවත් එපා. මගෙන් සමාව තියෙනවා. නමුත් උඹලා වගේ අය ආශ්‍රයට ආශ්‍රයට එපා. මේ පුජ්‍යලයා එතන ඉඳලා බොහොම දුකසේ විඳව විඳව ජීවත් වෙලා මෙරිලා විචීට ගියා. මැරිලා අවීචියට ගියහම අවීචිය ආයුෂ කොච්චරද? අවීචිය ආයුෂ අන්තර්කල්පයයි. අන්තර්කල්පයයි කියලා කියන්නේ මනුස්ස වර්ෂ 1.140 ඒවා. ඒ කියන්නේ අසංකේයයි. මනුෂ්‍ය වර්ෂ අසංඛ්‍ය 86 ලක්ෂ 40000යි. අවීචිය ආයුෂ. මේ ආයුෂයේ භුක්ති විඳිනවනේ. මහු අවීචියේ පැහුණා. අවීචිය පැහිලා මනුස්ස ලෝකෙට പ്രേත ආත්මයට ආව අපේ බුද්ධාන්තරේ. දැන් මේ අජගර പ്രേතයා කවුද? එදා බුද්ධ මාලිගාව ගිනි තියාපු ගිනි තියාපු මිනිහා. ඒ විදිහටම ඔහු ගින්නෙන් පිච්චෙනවා. බුදුරජාණන් වහන්සේ එදා අනුශාසනාවේදී මේ පුජ්‍යලයාටත් සිටුතුමාගේ ඉල්ලීම නිසා පින් අනුමෝදන් කළා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ප්‍රේතයාගේ අතීත කතාව මේ විදිහට භික්ෂුන් වහන්සේලා අතර ගෙනහැර දැක්වා පාපේක තරම පාපේක තරම කොච්චරද එහෙනම් මේ කාරණාව මීට වඩා දිගට සාකච්ඡා කරන්න නැතුව මේ ධර්ම කාරණාවෙන් කරුණු ටිකක් අපි සාකච්ඡා කරමු තවත් කරුණු ටිකක් ගාථාරත්නයත් එක්ක. එනම් මෙතන සඳහන් කළා අත පාපානි කම්මානි කරං බාලෝ නබුජ්ජති. කවුද මේ බාලෝ කියලා කියන්නේ? අඥාන පුජ්‍යලයා. කරං බාලෝ නබුජ්ජති. මේ බාලයා අඥානයා මේ ලෝකේ ජීවත් වෙනකොට පව් කළා. හැබැයි ඒ පුජ්‍යලයා පව් කරනකොට දේශය හින්දාත් පව් කළා. අපි මුලින් සඳහන් කළා වගේ පවේ විපාක දන්නේ නැති හින්දාත් පව් කළා. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මේ වැඩිපුර පව් කරන්න යොමු වෙන්නේ ඇයි? විපාක දන්නේ මම මේ කරන වැඩේට අනුරූප විපාකයක් තියෙනවා කියලා දන්නේ නැහැ. ඒක හිතන්නේ ඒක හින්දා පව් කරනවා. හරි විනෝදයි පව් කරනකොට. හරි සතුටුයි පව් කරනකොට. දැන් මෙහෙම උදාහරණයක් කියවුවොත් දැන් මේ කොළඹ පැත්තට එනකොට නම් අර තියෙනවා අර මදුරුව මරණ උපකරණයක්. දැකලා තියෙනව නේද? අර net ball ගහන එකක්ද බැඩ්මින්ටන් පිත්තක්ද වගේ එකක්. මදුරුව දැක්කහම ඒක ලං කරාම මදුරුව ඒකට වැදලා පුපුරනවා. මේක ඉස්පිරිතාල වලත් තියෙනවා. සමහර රෝහල් වල මැස්සෝ මරන්න කෙනෙක් වෙනම ඉන්නවා. දැකලා නැද්ද අපි අය? මැස්සෝ මරන්න වෙනම ඉන්නවා. එයාට මේ උපකරණේ දීලා තියෙන්නේ. රෝහලේ මැස්සෝ නෑ විශේෂයෙන් පෞද්ගලික රෝහල් වල. මිනිස්සු ඒවට යන්නේ ලොකු පිරිසිදුකමක් අපේක්ෂා වෙන්නේ. ඒ හින්දා මැස්සෙක්වත් නෑ. ඇයි මේ මැස්සෝ ඒවට යන්නේ නැද්ද? යනවා. මැස්සෝ මරන්න කෙනෙක් වෙනම වෙනම ඉන්නවා. හොඳට ගියහම විමසෙල්ලෙන් බලන්නකෝ. මැස්ස මරණය කියලා වෙනම ඉන්නවා. ඉතින් අරක ලං කරනකොට හඬක් නැගෙනවා. පටපට ගාලා අර මැස්සෝ වැදිලා පුපුරනවා. පුපුරලා මැරෙනවා. ඒ පුජ්‍යලයට ඒක විනෝදයක්. සමහර ගෙවල් වල පුංචි ළමයිටත් ගෙනත් දීලා තියෙනවා. ළමයි යඬනකොට ළමයි නලවන්නත් ඒක හොඳ උපකරණයක්. සත්තු මරනවා. ඉතින් එතකොට මේ පවෙහි විපාකය දැනගත්තොත් එහෙම කවදාවත් එහෙම කරන්නේ. අර පුජ්‍යලා ඒ රස්සාව කරයිද කවදාවත්? මැස්සෝ මරලා මට මොනවද හම්බ වෙන්නේ? පඩියක් නම් හම්බ වෙයි රුපියල් 25000 30000. ඒ වාගේ දෙක මැස්සෙක් වෙනුවෙන් සංසාරයට හම්බ වෙන අකුසල කර්මය. එයාගේ මුළු ජීවිත කාලෙට මැස්සෝ කෝටි කීයක් මරයිද? මේ වැඩේ පව් බව දන්නවා. පව් බව දන්නවා වුණාට විපාක දන්නේ ආන් ඒ හින්දා මිනිස්සු ගාව පවට තියෙන බය බය නැතුව ගිහිල්ලා මොනතරම් දේශනාවේ පැහැදිලි කළාද පන්සිල් රකින්න කියලා බුදුරජාණන් වහන්සේ නීති රීති පහකට කොටු කරලා අපිව බැඳලා තියන්නද මේ පන්සිල් දේශනා කළේ අපි කරදරයටපත් කරන්නද අපි නිදහසේ ඉන්නවට බුදුරජාණන් වහන්සේ කැමති නැති හින්දාද නෑ කොහෙද පින්නතනේ නිදහස? නිදහසක් තියෙනවා කියලා හිතෙන්නේ අඥානකම හින්දා. දැන් නම් අපි කාටවත් කරදරයක් නෑ තමයි. හොඳට ඉගෙන ගත්තා. හොඳ රස්සාවක් තියෙනවා. කාටවත් අතපාන්නෙත් නෑ. හොඳට ගෙවල් දරවල් යාන වාහනක් තියෙනවා. ආහාර පාන වලින් අඩුවකුත් නෑ. තම තමන්ට හිතෙනවා මමත් හොඳ මිනිහෙක්. හොඳ මිනිහෙක්. මගෙන් කාටවත් කරදරයක් නෑ. මම මහලුකෝට මංකොල්ල කණ්ඩ අපරාධ කරන්න යන්නෙත් නෑ. සමාජයේ හොඳයි කියන මිනිහෙක් හැටියට මම ජීවත් වෙනවා. හැබැයි අපි එහෙම හිතාගෙන ඉන්නවා. නමුත් සැබෑ ස්වභාවය ඒකද? සැබෑ ස්වභාවය ඒක නෙමෙයි. 11 ගින්නකින් පිච්චෙනවා. ඔය වාඩි වෙලා ඉන්න මොහොතෙත් පිච්චෙනවා. දැනෙනවද පිච්චෙන බව? දැනෙන්නේ නැහැ. ඇයි ඒ දැයෙන්නේ නැත්තේ? දැයෙන්නේ නැත්තේ අවිද්‍යාවෙන් වැහිලා හින්දා. අවිද්‍යාව අපිට මොනවද නොකලේ? පින්නතුනේ අපිට තියෙනවනේ S දෙකක්. මේ S දෙකෙන් දැනට නම් තව ටිකක් පේනවා. දැන් අපිට මෙතන පේන්නේ මේ විදුලි එළිය හින්දා. මේ එළිය නිමුවොත් අපිට පේනවද මෙතන? පේන්නේ නැහැ. එහෙනම් රෑට S දෙකෙන් වැඩක් නැහැ. සූර්යා බැහැලා ගියහම නැගෙන අඳුර මගේ ඇස් දෙක වැඩක් නැති ඉන්ද්‍රියන් දෙකක් බවට පත් කරලා ඉවරයි. රැට එලියක් තිබුණේ නැත්තම් මගේ ඇස් දෙකෙන් මට වැඩක් වැඩක් නැහැ. එහෙනම් සූර්යා බැහැලා යනවත් එක්කම නැගිටින අන්ධකාරය කරලා තියෙන්නේ මගේ ඇස් දෙක වැඩක් නැති ඉන්ද්‍රියන් දෙකක් බවට පත් කරලා පත් කරලා තියෙන්නේ. නැවත ඉන්ද්‍රියෙන් වැඩ ගන්න ඕන නම් අපි විසින් ආලෝකයේ දල්වගන්න දල්වගන්න ඕනේ. දැන් S දෙකෙන් අපිට ප්‍රයෝජනයක් තියෙන්නේ මේ ආලෝකයේ තියෙන හින්දා. එහෙනම් හොඳට මතක තියාගන්නකෝ සූර්යා බැහැලා යනකොට නැගෙන අඳුර S2 වැඩක් නැති ඉන්ද්‍රියන් දෙකක් බවට පත් කළා. එහෙමනම් මේ අවිද්‍යාව කියන අන්ධකාරය පුද්ගලයාගේ මොකක්ද අන්ධ කරලා තියෙන්නේ? ප්‍රඥාව කියන ඇහැ අන්ධ කරලායි තියෙන්නේ. අවිද්‍ය අඳුර පුජ්‍යලයාගේ ප්‍රඥාව නැමැති ඇහැ අන්ධ කරලා තියෙන්නේ. ඒ හින්දා අපිට හිතෙනවා අපිත් හොඳට ජීවත් වෙනවා. මැස්සෙක් ආවම මදුරෙක් ආවම මරලා දැම්මට එහෙම මැරුවේ අපිට හොඳට පහසුවෙන් ජීවත් වෙන්න වෙනවා. සර්පෙක් ආවම මැරුවේ දිගින් දිගට කරදර වෙන හින්දා. පුංචි පුංචි දෙයක් හොරකම් කෙරුවා කියලා පෞසිද්ධ වෙන්නේ පෞසිද්ධ වෙන්නේ නැහැ. අනුන්ගේ වත්තෙන් හොරෙන් හොරෙන් මල් ටිකක් කඩාගත්තට මල් කැඩිය බුදුන් වදින්නනේ. එහෙනම් පෞසිද්ධ වෙන්න පුළුවන්ද? හිතෙන්නේ එහෙම තමයි. ඒ වුණාට මල් කඩනකොට තිබ්බ චිත්තය මොකද්ද? තිබ්බේ හොර හිත. එහෙමනම් ඒ හොර හිතත් එක්ක වටපිට බල බල කඩන්නේ ඒ gedara කට්ටිය බලයිද කියලා. පව්. එහෙම මල් පූජා කරලා පින් සිද්ධ වෙන්නේ? පින් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඒ gedara ගිහිල්ලා අහන්න ඕනේ මම මල් ටිකක් කඩා ගන්නද කියලා. ඒ කට්ටිය ටිකක් අකමැති වගෙන එහෙනම් ඒ මල් කඩලා වැඩකුත් නැහැ. අකමැති වගේයි නමුත් මට මල් ඕනෙමයි. එහෙනම් සල්ලි කීයක් හරි දෙන්නම්. මම මල් ටිකක් කඩා ගන්නද? මුදල ගෙවලා මල් ටික හරි කඩා ගන්න ඕනේ. මතකද එක්කෙනෙක් පින්කමක් කළා. මල් හොයන්න ගියා මල් නැහැ කොහෙවත්. උයනේ ඇවිදලා බලනකොට වැටිලා තිබ්බා මල් මල් 8ක්. මල් 8ක් වැටිලා. මෙයා අහුල ගත්තා. ඇවිල්ලා උයන් පල්ලට කිව්වා මල් 8ක් අහුල ගත්තා. උයන් පල්ලා කීවා ඉතින් අරන් යන්නේ. ඔය ගහේ තිබ්බත් නෙමෙයිනේ. වැටිලා නෙතිබ්බේ අර ගොල්ලෝ කඩනකොට. ඔය මල් වලට දැන් කොහොමත් මිල ගෙවිලා තියෙන්නේ. අරන් යන්න කිව්වා. මෙයා කියනවා එපා. මල් අටට කහවණු අටක් ගන්න. මලක් කහවණුවක් වටිනවද? මෙයා කියනවා එපා. මං ඕකට සල්ලි ගන්නෑ. අර මිනිසයා කියනවා සල්ලි ගන්න නැත්නම් ඔබේ මලුත් තියාගනින් කියලා යන්න ලැහැත් වෙනකොට සල්ලි ගත්තා. සල්ලි ගන්න නැත්නම් මට මල් එපා. එහෙනම් ඒ ඒ වස්තුව Tamange Tamange වස්තුවක් ගෙනහිල්ලා භාග්‍යතුන් වහන්සේට දන් දුන්නොත් Tamanට පින් සිද්ධ වෙනවා. අනුන්ගේ වස්තුවක් හොරකම් කරගෙන ඇවිල්ලා මගේ වගේ පූජා කළාට පින් සිද්ධ වෙන්නේ එහෙම පින් සිද්ධ වෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් ඒ කරුණුත් අපි එව්වත් දැනගන්න එහෙමනම් මේ ලෝකේ ජීවත් වෙනකොට මේ පවේ පිනේ විපාක අපි හරියට දන්නේ ඒ හින්දා සත්තු මරනවා. හැබැයි සත්තු මැරීමේ විපාකය දන්නේ නැහැ. ඒ හින්දා හොරකනුත් කරනවා. හොරකමේ විපාක දන්නේ වැරදි කාම සේවනයත් කරනවා. ඒකේ විපාක දන්නෙත් නෑ. බොරුත් කියනවා රහ මෙරත් බොනවා. ඒකවත් විපාක දන්නේ විපාක දන්නේ නෑ. අතීතයේ තිබුණා සුරාපාන උත්සව සුරාපාන ප්‍රසිද්ධියේ දැන්වෙන් දානවා අහවල් දවසේ ඉඳලා අහවල් දවස වෙනකන් දවස් 7 මොන උත්සවයේද සුරාපාන උත්සව රට පුරාම පැවැත්වෙනවා. මේ බුද්ධ කාලේ සුරාපාන උත්සව. ඉස්සර එහෙමත් තිබිලා. වර්තමානයේ එහෙම නැද්ද? වර්තමානයේ තියෙනවා. හැබැයි නම වෙනස්. ඒ කාලේ නම් කැලින්ම සුරාපාන උත්සව. වර්තමානයේ මලකේවල්. එදාට සුරාපාන උත්සවයක් වගේම තමයි. අවමංගල විතරක් නෙමෙයි අයි මංගල. ඒවත් සොරාපාන උත්සව. අප්‍රමාණ පව් කරනවා. දෙන්නේ ජීවිතේ එකතු වෙන දවසේ විශාල පිරිසකට අපායට යන්න පාර හදලා අපි ජීවිතේ සතුට වෙන්න උත්සාහ කරනවා. මොකක් හින්දාද මේ? අවිද්‍යාව කියන අන්ධකාරයේ ප්‍රඥාව නැමැති ඇහැ වහලා මේ කවුරුවත් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව තියෙන අයද? මිසි කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව තිබුණා නම් මගේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ දෙවි හිමියෙන් පන්සිල් රකින්න නම් ඇයි ලස්සන ජීවිතයක් ගතකරන්න පෙරම් පුරලා පෙරම් පුරලා අවුරුදු 20ක් 25ක් මේ ජීවිතේ ගොඩනගලා ඉගෙනගෙන රැකී රස්සා අරගෙන ගෙවල් දරවල් හදාගෙන අපි අපේම කියලා ලෝකයක් ගොඩනගා ගන්න ලැහැත් වෙන වෙලාවේ ඇයි අපේ නෑදෑයෝ හිත මිත්‍රයෝ නෑනලා මස්සෙනලා අපායට යන්න පාර හදන්නේ? අනුකම්පාවක් නෑ. ශ්‍රද්ධාවක් නෑ. බුද්ධ ගෞරවයක් නෑ. ඒ හින්දා සරණත් නෑ. ඒ හින්දා සිලුත් නෑ. විවාහක ජෝඩුව ඊළඟ තප්පරේ මැරුණොත් කොහෙද යන්නේ කියන ප්‍රශ්නෙට උත්තරේ හදාගන්න වෙනවා එතකොට ඔක්කොටම. ඒගොල්ලන්ට විතරද? නෑ ඒ ගෙදර හිටපු ඔක්කොටම කොහෙද යන්න වෙන්නේ කියන කාරණාවට උත්තරේ හදන්න ඕනේ. ප්‍රඥාව නැහැ. අපි හිතාගෙන ඉන්නේ ඒකයි මම සඳහන් කළේ මමත් හොඳ මිනිහෙක් කියලා හිතාගෙන අපි ජීවත් වෙනවා. ඒ වුණාට අපේ පින්නතුන් කවුරුවත් ගාව තියනවාද මායයත් එක givisuma. අපි එක එක්කෙනා එක එක්කෙනා එක givisum අස්සම් කරලා තියෙනවා. ඒ මේ ලෞකික ලෝකේ. මගේ ව්‍යාපාරය ඔබට අවුරුදු 10ක් දෙනවා. givisumක් අස්සම් කරනවා. මගේ ගෙදර දවස් නැත්නම් දවස් 10කට නැත්නම් අවුරුදු ගානකට දෙනවා. සමහරලාට පොරොන්දු පත්‍රයක් තියාගන්නවා. මගේ කුඹුර මෙච්චර කාලයකට වැඩ කරන්න දෙනවා. තව තව නොයෙක් ගිවිසුම් මේ ලෝකේ ක්‍රියාත්මකයි. හැබැයි ඒ ගිවිසුමේ කාල වකවානු ඔක්කොම තියෙනවා. අපි එහෙම ගිවිසුම් හැදුවට අපිට මායයත් එක ගිවිසුමක් නෑ මට අවුරුදු 75ක් ජීවත් වෙන්න ඕනේ මාරයත් එක ගිවිසුමක් නැන්නේ අපිට. කවුද දන්නේ බණ කියලා මේ ආසනේ නැගිටින්න පුළුවන් වෙයිද කියලා? කවුද දන්නේ අද පන්සලට යන්න පුළුවන් වෙයිද කියලා? කවුද දන්නේ ඔබ උතරින් නැගිටලා අද ගෙදර යයිද කියලා? මේ බණ අහන අයගෙන් කී දෙනෙක් ගෙදර යයිද? කී දෙනෙක් නොයා මග මැරෙයිද? ඔක්කොම යන්නත් පුළුවන්. මග මැරෙන්නත් මග මැරෙන්නත් පුළුවන් කිවිසුමක් නැහැ. එහෙම වුණොත් හෙට මැරෙන දවස නම් දැන් අහන්න ඕනේ ජීවිතේ කීයකට සූදානම් වුණාද? විදේශගත වෙන්න හිටියනම් දැන් ඒ විදේශ ගමනට සූදානම් වෙනවා. විවාහ වෙන්න ඉන්නවනම් දැන් විවාහයට සූදානම් වෙනවා. තව තව තව හැම එකකටම හැම එකකටම ඉදිරියේ බලාපොරොත්තු තියාගෙන අපි දැම්මම දැම්මම සූදානම් වෙනවා. අපි පින්නතුන් තමන්ගෙන්ම අහලා බලන්න කවුරුවත් මැරෙන්න සූදානම් වුණාද කියලා. දැන් ඔය විදේශ ගමනක් යන්න කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි ස්ථීරවම යන්න වෙයිද නැද්ද දන්නේ නැහැ. වීසා එක හම්බ වෙයිද දන්නේත් නැහැ. මං යන්නේ ඉස්සලා මැරෙයිද දන්නේත් නැහැ. ගමන කල්යයිද දන්නේත් නැහැ. විභාගයට ලියන්න හිතාගෙන ඉන්නවා. රස්සාවකට ඉස්සරලම යන්න කියලා හිතාගෙන ඉන්නවා. විවාහ වෙන්න කියලා හිතාගෙන ඉන්නවා. වෙන්න පුළුවන් වෙයිද කියලා ස්ථීරයක් ස්ථීරයක් නැහැ. හැබැයි මම මැරෙයිද නැද්ද කියලා ස්ථිර නෑ. එහෙම කතාවක් තියනවාද? එහෙම එකක් නෑ. සත්‍යයි නියතයි මැරෙනවමයි. නමුත් අර විදේශ ගමන මැරෙනතුරු යන්න බැරි වෙන්න පුළුවන්. මැරෙනතුරු විවාහ නොවෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම බැරි වෙන්න පුළුවන්. මම මැරෙන්න බැරි වෙන්න පුළුවන් කියලා කාරණාවක් නෑ මැරෙනවමයි. එහෙමනම් ඒක හෙටද දන්නෙත් නෑ. එහෙමනම් මං සූදානම්. සූදානම් නැහැ. ඒක හෙට වෙනවා නම් ගොඩක් හොඳයි. ඒ හෙට වෙනවා නම් ගොඩක් හොඳ. මොකද හෙට වෙනකම් පින් කරගන්න මට තවම කල් තවම කල් තියෙනවා. හෙට වෙනකම් පින් කරන්න පුළුවන්. දිවි හිමියෙන් කියන දෘಢ පොරොන්දුව භාග්‍යතුන් වහන්සේට දීලා සරණ ගිහිල්ලා සිල් ආරක්ෂා කරන්න හෙට වෙනකම් පටන් ගත්තත් ඒක මහා පුදුම ආරක්ෂාවක්. හෙට වෙනකම් කල් තියෙනවා. හැබැයි ඉතින් දුක කියලා කියන්නේ හෙට නොවි තව ටිකකින් ඕක වෙන්න වෙන්න පුළුවන්. අද මගේ ජීවිතයේ අන්තිම දවස කියලා දන්නවනම් යම් කෙනෙක් ඒ පුජ්‍යලයා කොයි තරම් ලස්සනට අද ජීවත් වෙයිද? අද අන්තිම දවස මගේ හිතවත්ම යාළුවෝ ටික ඇවිල්ලා ගෙදර සාලෙට වෙලා hina වෙවි කතා බහ කර කර හිටියට මම යයිද ඒගොල්ලොත් එක්ක අල්ලාප සල්ලාප කී කියා කතා කරන්නේ අද අන්තිම දවස යන්නේ මං කැමැතිම ක්‍රීඩාව මේ වෙනකොට රූප වාහනයේ විකාශනය වෙනවා මම ගිහිල්ලා ඒක දිහා බලාගෙන ඉන්න පටන් ගනීද යන්නේ මං කැමැතිම චිත්‍රපටිය මං කැමැතිම ටෙලිනාට්‍ය යනවා යයිද බලන්න යන්නේ එහෙනම් බුදුරජාණන් වහන්සේ ගාවි නැගිටින එකක් නැහැ සිල්පද ටික ගැන මොන තරම් සිහියෙන් පන්සිල් සමාදන් වෙලා ඉඳීද? කී දෙනෙකුගෙන් අහයිද හෙට මැරෙන්න කලින් මම තව මොනවද කරගන්න ඕනේ? තව මොනවද කරගන්න ඕනේ කියලා කී දෙනෙකුගෙන් අහයිද? කී දෙනෙකුට වඳීද? ඒ අද අන්තිම දවසේ හින්දා. දැන් දැනුත් එහෙම කරනවාද අපි? දැනුත් එහෙම කරන්නේ නැහැ. හැබැයි එහෙම නොකලට අද අන්තිම දවසේ වෙන්න බැරිද? පුළුවන්. එහෙනම් මේ මුලාවේ අපිව දාලා වහලා තියෙන කවුද? අවිද්‍යාව කියන අන්ධකාරය. අකුසලයේ තරම දන්නේ නැති නිසා අපි ඕන තරම් අකුසල් කරනවා. පවට බය නැති වෙලා තියෙන්නේ පවේ විපාකයක තරම දන්නේ නැති නිසා. එහෙමනම් අර මිනිස්සයා එක වචනයකට පරිගණ්ඩ කරපු දේවල් අපිත් අපිත් කෙනෙකුගෙන් වචනයක් වැරදිච්චාම පරිගණ්ඩ කොච්චර දේවල් කරනවද? බුදුරජාණන් වහන්සේ පන්සිල් කඩන්න එපා කියලා කොච්චර දේශනා කරලා තිබුණත් අපි තාම පන්සිල් කඩනවා. අපි හරියට බණ අහනවා. අපි සමහරලාට ත්‍රිපිටකයත් ඉගෙන ගන්න යනවා. සමහර කට්ටිය සූත්‍ර ඉගෙන ගන්න යනවා. සමහර කට්ටිය අභිධර්ම ඉගෙන ගන්න යනවා. සමහර කට්ටිය විනය ඉගෙන ගන්න යනවා. සමහර කට්ටිය ත්‍රිපිටකයම ඉගෙන ගන්නවා. සමහර කට්ටිය බණ අහන්න යනවා. මේ විවිධ දේවල් සමහර කට්ටිය භාවනාවට යනවා. මේ ඔක්කොම කරනවා. හැබැයි මේ ඔක්කොම කරනවා වුණාට තවම අපි අතින් බොරුත් කියවෙනවා. එහෙනම් මේකට වදියට තව ශ්‍රද්ධාවේ හරියට පිහිටලා හරියට පිහිටලා නැහැ. හරියටම ශ්‍රද්ධාවේ පිහිටලා නම් මගේ තාත්තා මට එපා කියලා තියෙනවා නම් බොරු කියන්නේ. මම බොරු කියන්නේ බොරු කියන්නේ නැහැ. කවුද තාත්තා? අර ඒක උපාසිකාවක් සඳහන් කළානේ. මගෙන් සමාවර ගත්තර වැඩක් නැහැ. මගේ තාත්තගෙන් සමාව ගන්න කියලා. පුදුමයෙන් ඇහුවේ කවුද තාත්තා කියලා ඒකට කිව්වා මගේ තාත්තා තමයි තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගෙන් සමාව ගන්නේ මගෙන් සමාව ගන්නවට වඩා කියලා. එහෙමනම් අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සිල් කඩා ගන්න එපා කියලා. ඒක මේ තරම් දරුණුයි සිල් කඩා ගන්නවා කියන එක. ආන් ඒක දන්නේ නැති හින්දා අපි බය නැතුව පව් කරනවා. එහෙනම් තරහ ගිය හින්දාම අප පව් කළා නෙමෙයි. පවේ විපාකේ දන්නේ නැති හින්දා. අපි කේන්ති ගියා කියලා ගින්දරට අස දාන්නේ නැහැනේ කවදාවත්. අපි කේන්ති ගියා කියලා උණු වතුරට අත දාන්නේ නැහැනේ කවදාවත්. නමුත් අපි කේන්ති ගියාම අම්මට බනිනවනේ. අපි කේන්ති ගියාම තාත්තටත් බනිනවනේ. එතකොට ඒ විපාකය දන්නව අඩුයි. නමුත් ගින්දරට දැම්මොත් පිච්චෙන බව දන්නවා. හැබැයි ගින්දරට අත දාලා පිච්චුණාට වඩා බරපතලයි අම්මට තාත්තට දොස් කියාගන්න දොස් කියාගන්න එක. නමුත් ඒක දන්නේ නැහැ. ආන් ඒ නිසා මේ ලෝකෙ මිනිස්සු හුඟක් පව් කරන්න විපාක දෙන්නේ නැතිඳා. හැබැයි විපාක හරි දරුණුයි. ඒ විපාක දරුණු නිසා නරක තිරිසං പ്രേත අසුර කියන සතර පායේ විඳවන්නත් ඕනේ. සඳහන් කරනවා අග්ගි දණ්ඩෝව තප්පති මොකද්ද මේ අග්ගි දණ්ඩෝව තප්පති කියලා කියවේ පිනතුනේ අග්ගි දණ්ඩෝව තප්පති කියලා කීවේ ඒ මිනිස්සයා පව් කරලා මැරිලා ගිහිල්ලා නිරේක උපදිනවා විතරක් නෙමෙයි මැරෙන්න කලින් මේ ජීවිතේ පුදුම විඳවිල්ලක් විඳවලයි මැරෙන්නේ නිරේක ගිහිල්ලා දැවෙනවා වගේ දැවීමක් මැරෙන්න කලින් මේ ජීවිතේම දැවෙනවා ගොඩක් පව් කරපු අය එහෙමයි පුදුම විදිහට විඳවනවා ලෙඩ ඇඳේ වැටිලා නැගිට ගන්න බැරුව කරපු පව් බිරිඳට කියන්නත් බෑ. ඒවා බිරිඳට හොරෙන් කරපුවා. ස්වාමියාට කියන්නත් බෑ. ඒවා ස්වාමියාට හොරෙන් කරපුවා. දරුවන්ට මිතුරන්ට කරන්න කියන්න බෑ. කියලා හිත නිදහස් කරන්න බෑ. මේවා ඒගොල්ලන්ට හොරෙන් කරනවා කියලා හිතාගෙන මම කරපු සාහසික අපරාධ. මං කරපු දරුණු පව් කාටවත් කියන්න බෑ. දැන් ලෙඩ වෙලා එක්තැන් වෙලා වෙන කරන්න දෙයක්වත් නැහැ. ওই කාලේ තමයි හුඟක් අය හරියට බණ අහන්න පටන් ගන්නේ. කරන්න දෙයක් නැති හින්දා. ওই කාලේ තමයි බණ පොත් කියවන්න පටන් ගන්න සමහර අය. දැන් අර බණ අහගෙන ඉන්නකොට තමන් කරපු පාපය ගැනත් කියලා ඒකේ අකුසලයේ ගැනත් කියනවා. එතකොට දේශකයන් වහන්සේ දන්නවද මේ පාපය කරපු මිනිහෙක් මේ බණ අහනවා කියලා? උන්වහන්සේ ඒක දන්නේ නැහැ. ජීවත් වෙන මිනිස්සුන්ට ඒ පාපේ නොකරගන්නයි උන්වහන්සේ කරුණ කී කියා පැහැදිලි කරන්නේ. නමුත් ඒක කරපු මිනිහෙකුත් අහගෙන ඉන්නවා. දැන් මේ මිනිහා ඉන්නේ වයස්ගත තත්ත්වයේ. මේ මිනිහා දැන් අර කාරණාව අහහා සතුට වෙනවද? හාත්පසින් පිච්චෙනවා. ආන් ඒ කාරණාවට තමයි කියන්නේ අග්ගි දණ්ඩෝව තප්පති කියලා. නිරේ ගිහිල්ලා විඳින්න තියෙනවා නම් යම් දුකක් ඊට සාපේක්ෂව මැරෙනතුරු මෙහාට වෙලා සිතගත දෙකම දැවෙනවා. කාටවත් කියා ගන්න බෑ. ඒක හරි හරිම වේදනාකාරී අවස්ථාවක්. ආන් ඒ හින්දා රැටත් හීනෙන් නැගිටලා කෑ ගහනවා. නිරන්තරයෙන් කවුරු හරි ළඟ ඉන්න ඕනේ තනියම ඉන්න හරි බයයි. මේ වගේ ප්‍රශ්නත් හරියට තියෙනවා. විවිධ විවිධ විදිහට පුළුවන් කාලේ කරගත් අකුසල් අපේ ජීවිතවලට විපාක දෙන්න එළඹෙන නිසා ඊට කලින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් ඒ කරුණු දැනගෙන අවබෝධ කරලා සත්පුරුෂයෝ මුණ ගැහිලා සත්පුරුෂයෝ ආශ්‍රය කරලා සත්පුරුෂයන්ගෙන් කරුණෝ අහගෙන දැනගෙන විමසගෙන මේ කරුණ වලින් වැළකීලා ජීවත් වෙන පුජ්‍යලයා මරණාසන්න වෙන්න වෙන්න නමුත් බණ ඇහෙන්න ඇහෙන්න ධර්ම කාරණාව පැහැදිලි වෙන්න වෙන්න ඒ පුජ්‍යලයා අප්‍රමාණ ප්‍රීතියකින් පිරෙනවා මේ වැරදි නොකර මෙහෙම කුසල් කරගත්ත පුජ්‍යලෙක් ඔහු කවදාවත් මැරෙන්න බය මැරෙන්න බය නැහැ හරි සතුටින් මරණය මා කරා එනතුරු ඔහු බලාගෙන ඉන්නවා මොකද මම ඇඬුවත් වැළපුණත් මහ පොළොවේ වැලි කෑවත් මැරෙන එක මැරෙනවා එහෙනම් කොච්චර ඇඬුවත් මැරෙනවා නම් අඬන්න නැතුව hina වෙන්න පුළුවන් නම් ඒක අඬනවට වඩා හරි හරි වටිනවා එහෙනම් hina වෙන්න පුළුවන් ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්න වෑයම් කරන එක ප්‍රඥාවන්තයන්ගේ සිරිතයි සත්පුරුෂයන්ගේ ස්වභාවයයි පව් කරන අනික් අය පාපෙන් වළක්වන එකත් සත්පුරුෂයන්ගේ ගතියයි සීලයට ගියහම චාරිත්‍රයි වාරිත්‍රයි කියලා දෙකක් තියෙනවා. තමන් සිල් ආරක්ෂා කෙරුවා විතරක් මදි. පව් කරන අය පාපයෙන් මුදවන්නත් කටයුතු කරන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. වාරිත්‍ර කීවේ ඒකයි අන් අය වලක් ඕනවා මුදවනවා. එතකොට තමයි කාරණාව හොඳටම රවුම් වෙලා සම්පූර්ණ වෙන්නේ. ඉතින් අපිට කියන්න පුළුවන් දෙතුන් පාරක් විපාකත් එක්ක අහන්නෙම නැත්තම් කරන්න දෙයක් කරන්න දෙයක් නැහැ. වාග්යතුන් වහන්සේ දේශනා කරලත් අහපු නැති අය ඕනතරම් හිටියා. නමුත් උත්සාහ කරන්න ඕන පව කරන අය පවෙන් වළක්ව ගන්න. ඒකෝර තමයි චාරිත්‍ර වාරිත්‍ර වෙන්නේ. එහෙම සම්පූර්ණ කරගෙන තමන්ගේ ජීවිතයට සත්පුරුෂයන් එකතු කරගන්නත් ඕනේ. බාලයෝ ඇසුරු කරන්න එපා කියලානේ දේශනා කරලා තියෙන්නේ. කවදාවත් බාලයා ඇසුරු කරන්න එපා. එහෙම තමයි දේශනා කරලා තියෙන්නේ. නමුත් ඇසුරු කරනවා නම් කුමක් පදනම් කරගෙන දැසුරු කරන්න ඕනේ? ඇසුරු කරනවා නම් ඇසුරු කරන්න වෙන්නේ අනුකම්පාව පදනම් කරගෙන. මොකද ඒ අනුකම්පාව මේ පුද්ගලයා කොහොම හරි මම මුදවා ගන්නවා කියන පදනම යටතේ බාලයා ඇසුරු කරනවා මිස නැත්තම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන බාලයෝ ඇසුරු කරන්න එපා කියලා. දිගින් දිගට බාලයෝ එක්කත් පෑහෙනවා කියලා කියන්නේ ඒත් භාග්‍යතුන් වහන්සේගේ වචනයට අපි ගරු කරනවා කියන එක නෙමෙයි. මොකද දේශනා කළේ එක්කෝ Tamanට වඩා ගුණවත් කෙනෙක් ආශ්‍රය කරන්න නැත්නම් Tamanට සමාන ගුණයක් තියෙන කෙනෙක් ආශ්‍රය කරන්න. එහෙම නැතුව Tamanට වඩා පල්ලහ ගුණයක් තියෙන කෙනෙක් ඇසුරු කරන්න එපා. එකලාව හුදකලාව තනියම ජීවත් වුණත් Tamanට වඩා පහත් ගුණ තියෙන අය කවදාවත් ඇසුරු කරන්න එපා කියලායි දේශනා කළේ. ඇසුරු කරනවා නම් අපිට ඇසුරු කරන්න වෙන්නේ අනුකම්පාව හින්දා මේ පුජ්‍යලයා කොහොම හරි මුදවා ගන්න චේතනාවෙන් විතරයි. ආන් ඒ නිසා මේක තමයි අකුසලයේ හැටි. ඒ නිසා අපි වැඩියෙන්ම පව් කළේ විපාක නොදන්න හින්දා. ඒ අවිද්‍යාවෙන්. මේ හොයන්න යන සැප පව් කර කර අවිද්‍යාවෙන් කොයිතරම් වටිනවද ඒ සැපය? භාග්‍යතුන් වහන්සේගේ මේ උදාහරණයේ දේශනා කරලා අපි ධර්ම දේශනා විවර කරමු. මේ හොයන්න යන සැපේ තරම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ මිනිහෙකුට තුවාලයක් තියෙනවා. ඒ තුවාලේ ඒ තුවාලේ කුණු වෙලා ඒකේ සැරව පිරিলা ඒක හරි දුර්ගන්ධයි යන්තම් හරි තුවාලේ හැම කැඩුනොත් කැලැත්තුනොත් සැරව උතුරනවා මේ මේ කුණු වෙලා තියෙන තුවාලේ වටේට ඇඟිල්ලෙන් අත ගන්නකොට දැනෙනවා හරි සනීපයක් එහෙමනම් නියපොත්තෙන් කහනකොට දැනෙනවා නම් යම් සුවයක් මේ කුණු වෙච්ච තුවාලේ. අපි පින්නතුනි මේ ලෝකෙ මේ පව් කර කර හොයන්න යන සැපය මේ පංචකාම විඳ විඳ පංචකාමයෙන් හොයන්න යන සුවය හරියට කුණු වෙලා සරව පිටලා තියෙන තුවාලයක් වටේට නිය අගින් කහනකොට දැනුණා නම් සතුටක් ආන් ඒ වාගේ සතුටක් හොයන්න තමයි මේ සෙල් කඩාගෙන අපි දඟලන්නේ ඒ වාගේ සතුටක් හොයන්න ආන් ඒ නිසා එව්වා මේ ලෝකේ සතුට නෙමෙයි සතුට කියන එක තියෙන ඊට වඩා හුඟක් එහා. ලෝකේ සැබෑ සතුට අපිට දුන්නේ භාග්‍යතුන් වහන්සේ. එhmenan උන්වහන්සේට කීකරු වෙච්ච කෙනා ලෝකේ සැබෑ සතුට හොයාගත්ත කෙනෙක්. එhmenan පින්නතනේ බුද්ධාන්තරයක මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා කියලා කියන්නේ ඒක තරම් වාසනාවන්ත සිද්ධියක් තවත් ලෝකේ නැති තරම්. ඒ මනුෂ්‍ය ජීවිතයේ හොඳට ෂණ සම්පත් වලින් පෝසත් නම් ඇස් පේනවා කන් ඇහෙනවා කතා කරන්න පුළුවන් ඇවිදින්න පුළුවන් එහෙම ජීවිතයක් ඒ මනුස්ස ජීවිතය. ඒකේ වටිනාකම මිල කරන්න බෑ. දැන් එහෙනම් ඔබට ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් හම්බෙලා. ෂණ සම්පත් ඔක්කොම හම්බෙලා. බුද්ධාන්තරයක ඉපදිලා. නිර්මල ශ්‍රී සත්‍ය ධර්මයේ ජීවමානව වැඩ ඉන්නවා තව. මිත්‍යා දෘෂ්ටියෙන් බේරලා පාදලා නිවැරදි සද්ධර්මය හොයාගෙන සරණ ගිහිල්ලා සසරින් එතර යන්න භාග්‍ය තවම අඩු නැතුව අඩු නැතුව අපිට තියෙනවා එහෙනම් ඒ මොහොතෙන් සැබෑ ප්‍රයෝජනයක් අරගෙන වහවහා සංසාර කාන්තාරයෙන් එතරට යන්න භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය නැමැති යාත්‍රාව පාවිච්චි කරන්න ප්‍රඥාව පහළ වේවා කියලා සියලු දෙනාටම ආශිර්වාද කරනවා. මේ ධර්ම යාත්‍රාවෙන් සසර සාගරේ තරණය කරන්න භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you. අද ධර්ම දේශනාවේ දායකත්වය ඇඹුල් දෙනිය මහවත්ත පාර පදිංචි ජයසේකර මැතිනිය සුදීර ජයසේකර පුතණුවන් නෙතුමි ජයසේකර දියණිය මව සහ දියණිය පුතණුවන් තමයි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ අරමුණු කීපයක් සිහිපත් කරනවා නිදන ප්‍රාප්තියට පත්වන ස්වාමි පුරුෂයා වසර 19කට පෙර නිදන ප්‍රාප්ත ස්වාමි පුරුෂයා ශාන්ත ජයසේකර වසර 7කට පෙර නිදන ප්‍රාප්තියට පත්වන මහින්ද දන්නංගොඩ සහෝදරයා නැසී ගිය දෙමාපියන් 20 වසරකට පෙර නැසී ගිය දෙමව්පියන්ටත් පවුලේ නැසී ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්නේ පැමිණි සියලු පිරිසට ආශිර්වාද කරන්ද දේශකයන්න් වහන්සේට ආශිර්වාද කරන්ද විහාරස්ථානයේ අවසරයි සුමංගල ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් කරමින් ආශිර්වාද කරන්ද දරණාගම කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයටත් ලක්වැසි ලෝවැසි සියලුම සත්වයන්ට පින් අනුමෝදන් කරන්නත් මේ පින්කම මේ මෑණියන් පුතණුවන් දියණිය විසින් සංවිධානය කරගෙන සිදු කරන්නට යෙදුණා. සද්ධර්ම දානය දානමය පින්කම සිදු කරලා රැස් කරගත්ත අසීමාන්තික පුණ්‍ය ධර්මයන් නිදන ප්‍රාප්තියට පත්වන දෙමව්පියන් ඇතුළු පවුල්වල සියලු දෙනාටම අනුමෝදන් වේවා. සද්ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා ඔබ ඔබේ පවුල්වල අයටත් ඒ කුසල් එසේම අනුමෝදන් වේවා. විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත් ඒ කුසල් අනුමෝදන් වේවා. පින්කම සංවිධානය කළා ඔබට මට මහත් කුසල් රැස් කරගන්න අවස්ථාව උදා කරලා දුන්න මෑණියන්ටත් පුතණුවන්ටත් දියණියටත් අපි රැස් කරගත්ත සියලුම පින් අනුමෝදන් වේවා. ඒ අයට නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා. ඒ සියලු දෙනාටම මෙලව සුවපත් කරගෙන පරලෝසුගතිගාමී කරගන්නත් කල්යාණ මිත්‍රයන් ලැබෙන්නත් පාප මිත්‍රයන් දුරු වෙන්නත් මේ මහා කුසලයේ ආශිර්වාදයක් වේවා. ඔබට දහම් දේශනා කරලා මාරස් කරගත් කුසලයේ මාගේ මෑණියන්ටත් පියාණන්ටත් අනුමෝදන් වේවා. අපවත් වී වදාළ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාට ඒ පිං එසේම අයිති වේවා. සුජීවත්ව ඉන්න ගුරු පියවරුන් සියලුම දෙනාට රත්නත්‍රයේ ආශිර්වාදයයි සද්ධර්ම දානමය කුසලයයි ඒකාන්ත වශයෙන් ලැබේවා. නිවැරදි තථාගත ධර්මයේ ලෝකයට දානය කරන්න මග කියලා දෙන කල්යාණ මිත්‍ර ගුරු උත්තමයන් වහන්සේලාට තව තවත් සද්ධර්ම අවබෝධය ලැබේවා ලෝක සත්‍යය සුවපත් කරන්න ශක්තිය ලැබේවා ප්‍රාර්ථනා කරන උතුම් බෝධිය ඒකාන්ත වශයෙන්ම පසක් වේවා සිව්පසයෙන් අපෝපස්ථාන කරන දායකකාරකාදීන්ටත් මේ පින් එසේම අනුමෝදන් වේවා ධර්ම මාර්ගයේදී මුණ ගැහිච්ච සියලු සත්පුරුෂයන්ටත් පින් අනුමෝදන් වේවා මගෙත් සම මේ ස්ථානයේ පැමිණිච්ච සහෝදරයාණන්ටත් අපේ ටිකිරි බණ්ඩාර මාමාටත් මේ පින් එසේම අඩු නැතුව අනුමෝදන් වේවා. විහාරාධිපති නායක ස්වාමින් වහන්සේටත් විහාරස්ථානයේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා සියලුම දෙනාටමත් ධර්ම දේශනාවට ආරාධනා කරන්නට යෙදෙන මෑණියන්ට පුතණුවන්ට දියණියටත් සද්ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා ඔබ සියලුම දෙනාටමත් මා රැස් කරගත් සද්ධර්ම දානමය කුසලයේ අනුමෝදන් වේවා සම්‍යක් දෘෂ්ටික බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් දිව්‍ය රාජ මණ්ඩලයටත් ඒ පින් අනුමෝදන් වේවා. ඔබටත් මටත් අපි සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු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 ඒ වගේම පින්දුතිනි තවත් පුණ්‍යානුමෝදනාවක් තියෙනවා. WW මානෙල් ජයන්ති මහත්මිය ප්‍රසාද් කෝලිත මහතාගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම සඳහා පරිස්කාර දායකත්වයෙන් දරන බව සිහිපත් කරන්ට යෙදුණා. මානෙල් මහත්මියටත් ඒ පවුලේ සියලු දෙනාටමත් මේ රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මාරස් කරගත් සද්ධර්ම දානමේ කුසලයේ දානමෝදන් වේවා. ඒ සියලු දෙනාටම පරලෝකගත ජීවිත සුවපත් වේවා. මෙලව නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් අග්‍රාමෘතමා මහ නිවන වහවහා සාක්ෂාත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. හොඳයි සියලු දෙනාම සාදු කියන්න අපේ දේශකයාණන් වහන්සේ විචිත්‍ර ධර්ම කතික අතිපූජනීය කොරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඊ타ත්ම හරවත් ධර්ම දේශනාවක් කාල වේලාවට අනුකූලව උන්වහන්සේ ටිකක් ප්‍රමාද වෙලා වැඩම කළත් ඒ කාලයටත් වඩා කාල සීමාවක් ලබා ගනිමින් අප පින්වතුන් වෙනුවෙන් ඒ ධර්මානුශාසනාවන් සිදු කරන්නට යෙදුණා. ඉතින් අපේ කරුකටියුතු හාමුදුරුවන් වහන්සේටත් තුනුරුවනේ ආශිර්වාදය සැලසේවා කියලා කවුරු සාදු කියන්නේ. අපේ හාමුදුරුවන් වහන්සේ පැවිදි කොට වදාළ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ඒ වගේම මේ ලෝකයට බිහි කරපු ආදරණීය පින්වන්ත දෙමාපියන්ටත් තුනුරුවැනි ආශිර්වාදයේ සැලසේවා කියලා සාදු කියන්. මේ උතුම් කුසලානිසංසයන් හේතු කර ගනිමින් තව තවත් ලෝක ශාසනික කටයුතු සිද්ධ කරන්නට ධර්ම ප්‍රචාර කටයුතු සිද්ධ කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා කියලා සාදු කියන්. අද සදැහැති දායකත්වයන් දරන්නට යෙදුණු මහවත්ත පාර පදිංචි අපේ පින්වන්ත ජයසේකර මහත්මිය ඒ වගේම ඒ සහ සම්බන්ධ වෙන අනිකුත් සෑම සියලු දෙනාටමත් තුනුරුවනි ආශිර්වාදය ලැබේවා සියලු දෙනාටම ධර්මාවබෝධයේම සැලසේවා කියලා සාදු කියන්. තෙරුවන් සරණයි.